සාවත්තියං විරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත් අතකෝ තත්ත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසී භික්ඛවතේ බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සසුන් භගවායේ තදවෝච තත්තාලිමානි භික්කවේ ධම්ම සමාදානානි කතමේ කතමානි චත්තාරේ අත්ති භික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුකන්තේව ආයතින් දුක්ඛ විපාකං අත්ති වික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛන්තේව ආයතින් දුක්ඛ විපාකං අත්ති වික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් දුක්ඛ විපාකං අත්ති බික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් සුඛ දුක් සුඛ විපාකං තේ සදාවන්ත සත්පුරුෂ පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිතසුව පිණිස දේශනා කොට වදාළ වටිනා ධර්මයකට සමන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඊ타ත්ම ශ්‍රේෂ්ඨදායි උතුම් ධර්මයක් මේ ශ්‍රේෂ්ඨදායි උතුම් ධර්මයෙන් සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කළ ධර්මය ඊ타ත්ම වටිනා ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්ථ තුනකින් යුක්තව ධර්ම දේශනා කොට වදාළා ditta ධම්මිකාර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කොට වදාළා. සම්පරායික අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කොට වදාළා. ditta ධර්මිකාර්ථය කියලා කියන්නේ මෙලව ජීවිතයක් යහපතට හරවා ගැනීම පිණිස සෑම කෙනෙකුගේම ජීවිතයකට වමනා කරන සෑම ධර්ම අනුශාසනාවක්ම සියල්ල අවබෝධ කරගත්ත සරුවත්න රාජෝත්තමයන් වහන්සේ අපට මෙලව ජීවිතයක් සකස් කරන ආකාරය මනමින් දේශනා කොට වදාළා. ඒකට කියනවා ditta ධම්මිකාර්ථයෙන් ධර්ම දේශනා කළා කියලා. ඊළඟට කියනවා සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා කියලා. සම්ප්‍රායික අර්ථය කියලා කියන්නේ පරලොව ජීවිතයේදී විපාක ලබන ආනිසංස සිහිපත් කරමින් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ කියන්නේ පරලොව ජීවිත සපවත් කර ගැනීමට වමනා කරන ආනිසංස දේශනාවන් සිහිපත් කරමින් පරලොව පිහිට පිණිස ලෝකයාට ධර්ම දේශනා කළා. ඒකට කියනවා සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා කියලා. ඊළඟට දේශනා කළා පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කළා. පරමාර්ථ අට්ඨය කියලා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ආර්ය සත්‍ය සත්‍ය බොජ්ජංග ආදී පරමාර්ථ ධර්මයන් නාම රූප ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණයට හරවලා ධර්ම දේශනා කළා නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස මෙන්න මේ අර්ථ තුන සම්පින්ඩණය කරමින් තමයි භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කළේ. ඒකයි සත්තා දේව මනුස්සානං කියලා සඳහන් කරන්නේ. එතකොට මේ ධර්මයේ පිළිබඳව අපි නුවණින් කල්පනා කරලා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඊ타ත්ම ශ්‍රේෂ්ඨයි මෙලව ජීවිතයක් අලංකාරමත් කරගන්න ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව හැර මේ මුළු ලෝක ධාතුවේ කිසිම කෙනෙකුගේ අනුශාසනාවක් නැහැ. පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට වමනා කරන සෑම අනුශාසනාවක්ම භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් සහිත ලෝකයාට දේශනා කොට වදාළා. ඒ වගේම මේ සංසාරයේ දුක් විඳින අනන්ත අපරිමාණ සත්‍යයන් සසරෙන් මුදවා ගැනීම පිණිසයි පරමාර්ථ ධර්මයන් ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු අර්ථයෙන් ධර්මයේ දේශනා කරමින් මේ සංසාර දුකෙන් අත මුදවන්න සත්‍යයන් දේශනා කරමින් අවුරුදු 45ක් තිස්සේ ලෝක සත්‍යයට සූවසූ දහසක් ධර්මස්තන්දය දේශනා කරමින් සූවිශ්‍ය සංකේයයක් සත්‍යයෝ අමාමහා නිවනට පත්කරීමේ පරමාර්ථ ධර්මයන් සම්පූර්ණ කරලා. ඉතින් එවැනි ධර්මයක් අභිසාරණය කරනවා නම් ඊ타ත්ම හොඳින් ශ්‍රවණය කළ යුතුයි කියන එකයි භාගතුන් වහන්සේගේ ඉගැන්වීම. ඒ නිසා අපි ධර්ම ශ්‍රවණය කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පංචමානි භික්කවේ ධම්ම ශ්‍රවණේ ආනිසංසා කතමේ පංච. මහණෙනි මේ ධර්ම ශ්‍රවණය කරනකොට ආනිසංස පහක් තියෙනවා. මෙන්න මේ ආනිසංස පහ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ඔබලට ලැබෙනවා. අසුතං සුනාති සුතං පරියෝද පේති කංකං විකරති දික්කින් උදුම් කරෝති චිත්තමස්ස පසීදති කිය. අස්සතං සුනාති කියන්නේ අහපු නැති බණක් අහන්න ලැබෙන. සුතම් පරියෝදපේති අහපු බණක් නැවත අහනකොට ප්‍රගුණවත් වෙනවා. දික්කින් උදුම් කරෝති සම්මා දිට්ඨිය පෙරදැඩි වෙනවා. ඒ වගේම කංකං විකරති ධර්මයේ පිළිබඳ සැක සාංකා තියෙනවා නම් ඒවා කොහොම දුරු වෙනවා. චිත්තමස්ස පසීදති සිතේ පැහැදීම සතුට ඇති වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ ඥානවන්ත සත්පුරුෂයන්ගේ සිත්වලට මේ අදහස් ඉස්මතු වෙනවා. එහෙම ඉස්මතු වෙන ධර්මයක් දේශනා කරනකොට අපි අහන්න ඕනේ කොහොමද? අට්ටි කත්වා ධම්මං සුනාති. මානසිකත්වා ධම්මං සුනාති. ඒකතෝ සමන්නා හරිත්වා කෝහිත සෝතෝ ධම්මං සුණාති. අට්ඨිකත්වා ධම්මං සුණාති. ධර්මයේ අර්ථය මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මානසිකත්වා ධම්මං සුණාති. ධර්මයේ මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. චේතතෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති. අන්‍ය විහිත නොවි සමාධිගත හිතකින් දේශවන් නමාගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ වාගේ ධර්මයක් ගරු කරමින් අහන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කිසි අසංකේය කල්පලක්ෂයක් තුළ තමන් වහන්සේ පාරමී ධර්මයන් වශයෙන් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඇවිල්ලා එදා දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාඩ පරාජය කොට දස දහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී අවබෝධ කරගත්ත ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෞතර බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත ධර්මයයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ ශ්‍රවණය කරනකොට ඊ타මාත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව තමන්ගේ සිය ජීවිතය සකස් කර ගන්නවා නම් ඒක තමයි අපිට තියෙන ඊ타මාත්ම වටිනා ශ්‍රේෂ්ඨ දායාදයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා දැන් මේ වෙලාවේ මේ සෑම දිනාටම ධර්ම ශ්‍රවණයක් සඳහා අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ 45 වෙනි සූත්‍රයේ වශයෙන් සඳහන් කරන චුල්ල ධම්ම සමාදාන සූත්‍රයේ තමයි අද මාතෘකා වශයෙන් ධර්ම ශ්‍රවණයට තියෙන්නේ. මෙන්න මේ සූත්‍ර දේශනාව සියල්ල අවබෝධ කරගත්ත සරුවත්න රාජෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාළේ ඒවන් මේසතං ඒකං සමයන් භගවා එක් සමයකදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාමත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අනාථපිණ්ඩික සිටුවරයා ඒකාසංකේය කල්පලක්ෂයක් තුල පාරමී ධර්මයන් මුදුන්පත් කරගෙන ඇවිල්ලා 제ත කුමාරයාගේ උයන 18 කෝටියක් රන්ටුවන් අතුරලා 18 කෝටියකින් සුගන්ධ ගන්ධ කුටිය සද සදලා 18 කෝටියක් වේදමින් මේ පූජා උත්සවයේ සිද්ධ කරන වැඩහිටිය භාග්‍යතුන් වහන්සේ අවුරුදු 25ක් තිස්සේ සරත් නුවර වාසීන්ට අනුකම්පා පිණිස මේ සරත් නුවර ආශ්‍රිතව කරගෙන වස්සාන කාල 19ක් මේ ජේතවනාරාමයේ වැඩ සිටියා. ඒ වැඩ ඉන්න කාලේ තමයි මේ සූත්‍ර දේශනාව ඒ රැස්නා වූ ස්වාමින් වහන්සේලාට දේශනා කොට වදාළේ. ඒ දේශනාකට දේශනා කරන්න දෙදිච්ච අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කළා මහණෙනි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ කුමන අර්ථයක් නිසාද කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වෙලාවේ වික්ෂුන් වහන්සේලා ස්වාමින් වහන්සේට පිළිවදන් දෙමින් ස්වාමීන් භාගතුන් වහන්සේයි පිළිවදන් දෙමින් ඉන්න වෙලාවේ භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා චත්තාරිමානි වික්කවේ ධම්ම සමාදානානි කතමේ චත්තාරි මහණෙනි මේ ධම්ම සමාදාන හතරක් තියෙනවා ඒ ධම්ම සමාදාන හතර කවරෙක්ද අත්ති වික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් දුක්ඛ විපාකං. ඒ කියන්නේ මේ ධර්ම සමාදානය කියලා මෙතන සඳහන් කරන්නේ ධර්මයේහි පිළිපෙත් පුරන ඒ වගේම අදහස් මුදුන්පත් කරගන්න කරුණු හතරක් මෙතන පෙන්눔 කරන්නේ. ඒකෙන් පෙන්න කරන්නේ පළවෙනි එක තමයි අත්ති භික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුකං චේව ආයතින් දුක්ඛ විපාකං ඒ කියන්නේ මෙලව ජීවිතය සැපවත් කරගන්න ආකාරයෙන් වර්තමාන ජීවිතය සැප මිදීමින් යම්කිසි ප්‍රතිපදාවක් වින්දනය කරනවා. කලහම ඒකේ විපාකය අනාගතයේදී දුක් විපාකයක් බවට පත් වෙනවා කියන්නේ. ඊළඟට අත්ති භික්කවේ ධම්ම සමාදානං දුක්ඛං චේව ආයතින් දුක්ඛ විපාකං. එතකොට යම්කිසි ප්‍රතිපදාවක් අනුගමනය කරනවා දුක් සහිතව. දුක් සහිතව අනුගමනය කරලා විපාකයක් දුක් සහිතම විඳිනවා. මෙලවත් දුක් විඳිනවා, පරලවත් දුක් විඳින ධම්ම සමාදානයක් තියෙනවා. ඊළඟට අත්ති භික්කයේ ධම්ම සමාදානං ඒ වගේම දුක්ඛං චේව ආයතින් සුඛ විපාකං. ඒ කියන්නේ මෙලව වශයෙන් දුක් විඳගෙන ධම්ම සමාදානයක් රකින්නවා. ඒකෙන් සැප විපාකයක් අනාගතයේදී ලැබෙනවා. ඊළඟට අර්ථිභික්කවේ ධම්ම සමාදානං සුඛං චේව ආයතින් සුඛ විපාකං. මෙලව වශයෙන් උත් සැපේ ලබා දෙන ප්‍රතිපදාවක් තියෙනවා අනාගත ජීවිතවලදී සැප විපාකයක් ලැබෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී කරුණු හතරක් දේශනා කළා. ඒකෙන් අපි බලමු මොන වගේ කර්ම සමාදානයක්ද දේශනා කළේ කියලා. මුලින්ම තියෙන්නේ අත්ති භික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්නං සුඛං චේව ආයති දුක්ඛ විපාක. මෙලොව වශයෙන් සැප සම්පත් ඇතුව කාලය ගත කරනවා. ගත කරාට අනාගත ජීවිතවලදී දුක් විපාකයක් ලැබෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙක් සමන සමනවරුන් බ්‍රාහ්මණවරුන් වස්තුකාමයට ඇලිලා ක්ලේශකාමයට ඇලිලා කම්සප වෙන්දනය කරමින් වාසය කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේ සමනක් බ්‍රාහ්මණයින්ට දේශනා කළේ ඒක පරිහරණය කරන්න සුදුසු නෑ කියලා. නමුත් මේ වගේ කිසිම විපාකයක් එන්නේ නෑ. මේවා දුරු කරන්න ඕනේ මේ වගේම යෙදිලා. ඒ කියන්නේ කම්සප දුරු කරන්න ඕනේ කම්සප විඳනමයි කියන එක සමහර අයට අදහසක් එනවා. ඒ අදහස අනුව ඒ අය කම්සප්ප වින්දනය කරනවා. වින්දනය කරන්නේ తాවකාලිකයි. తాවකාලික වින්දනය කරාට විපාක වාරය එනකොට අපා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකට උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඔය හිමාන වනයේ තියෙනවා මාළුවා වැල් කියලා වැල් වර්ගයක්. මේ වැල් එක වෘක්ෂයකට නැගුණොත් එහෙම ඒ වෘක්ෂය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. හැබැයි මුලින් බොහොම ලස්සනයි. ඒකෙදි පෙන්눔 කළේ භාග්‍යතුන් වහන්සේට පෙන්눔 කළා එක దేవතාවේ වෘක්ෂ దేవතාවෙක් අරක් ගත්ත වෘක්ෂයක් තියෙනවා. බොහොම රමණීය වෘක්ෂයක්. මේ වෘක්ෂයට මේ මාළුවා වැලෙන් ඇට වැටෙනවා ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේදී මේ මල්වල ගෙඩි හට ගන්නවා. හට ගන්නකොට ඒ ගෙඩියක් අර වෘක්ෂය ළඟට වැටෙනවා. වෘක්ෂය ළඟට වැටුණාම මේ దేవතාව අතැටි ගන්නවා. බයටපත් වෙනවා. අනාගතයේ මගේ මේ විමානය නැති වෙනවා කියලා. එතකොට මේ దేవතාවගේ ඥාතින් වෘක්ෂ దేవතාවරු වන దేవතාවරු ඇවිල්ලා මෙයාට අස්වැසිල්ලක් දෙනවා. අවවාදයක් කරනවා. එහෙම බය වෙන්න එපා. මේ වෘක්ෂය තුල තියෙන මේ ඵලය යම්කිසි විදිහකින් මොළරෙක් වගේ සතෙක් මේ යටේ ගන්න පුළුවන්. ආහාරයක් වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වේයෝ කන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වනයේ ආරක්ෂා කරන අය මේ මේ පැලේ කපලා දාන්න පුළුවන්. එතකොට මේ ඵලය හටගන්නේ නැහැ. යම් දවසකදී ඒ නිසා ඒවා කරන් එහෙම දෙයකට අහුුනේ නැත්තම් සතෙක් කෑවෙත් නැහැ. ලැබු ගින්නකට විනාශ වුනේත් නැහැ. මේ වනේ ආරක්ෂා කරන කෙනෙක් කපලා දැම්මෙත් නැහැ. කිසි දෙයකට විනාශ වුනේ නැහැ. වස්සාන කාලේ එනකොට මේ වැල මේ බීජය පැලවෙනවා. පැලවෙලා අර වෘක්ෂයේ වෙත නගිනවා. නගිනකොට බොහොම සිරියාවන්ත විදිහට මේ මුක්ෂේට ගිහිල්ලා අතුපතට ගිහිල්ලා හොඳට ලෝකයාට සෙවන දෙනවා. එතකොට බොහොම සැපයි කවුරුත් ඒ මුක්ෂේ ළඟට යලා ඉන්න කැමති. ඇයි අර කොහොම ගස් වෙලා ගහ වෙලාගෙන ගිහිල්ලා හොඳට ගහ අතුපතට ගිහිල්ලා පැතිරිලා යන උඩට. උඩට ගිහිල්ලා හොඳට ගහ වහගෙන ගහට සෙවන දෙනවා. ගහට දෙවන දෙනකොට ඉන්න අයත් බොහොම කැමති ඒ ගහේ ළඟට ගිහිල්ලා තමන්ගේ කටයුතු කරගන්න. එහෙම කරගෙන ඉන්නකොට මේ වැල මුලින් නැංගා වගේම අතු වර්ග බර වෙලා අනිත් පැත්තට පාත් වෙනවා. පාත් වෙනකොට වැස්ස කාලෙට අර අතු ඔක්කොම බඩ වැඩිලා කඩා වැටෙනවා. කඩා වැටිලා හුක්සේ මේ කඳ විතරක් ඉතුරු වෙනවා. ඒ කඳ විතරක් ඉතුරු වෙනකොට අර හුක්ස දේවතාවට ඉඳ දණක් නැහැ. විමානයේ විනාසයිනේ. අර කඳට වෙලා ඉන්නවා දුක් වෙනවා. අනේ මගේ මේ වෘක්ෂයේ විමානයේ නැති වුණා කියලා දුක් විඳිනවා. අන්නේ දුක් විඳින ආශාසිල්ල ඇති කර ගන්න තමයි මුලින් අනුශාසනා කළේ අර ඥාති හිත මිත්‍රාදී. නමුත් හරිගේ හරිගේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ ක්ලේශකාම වස්තුකාම දෙකේ ඇලෙනවා. ක්ලේශකාම වස්තුකාම දෙකේ කියලා කියන්නේ හැම වෙලෙම ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ඉන්ද්‍රියන් පිනවන්න කාම සම්පත් බහුලව වාසය කරනවා. ඒව බහුලව වාසය කරන්න කරන්න මතුවෙන්නේ මොකද්ද? කේශකාම. කෙලෙස් උපදිනවා හිතට. හිතට කෙලෙස් උපදවාගෙන කාලය ගත කරනවා මෙන්න මේ කෙලෙස් සංසිඳවා ගන්න කෙලෙස් ගොඩේම ඉන්න ඕනේ කියලා හිතාගෙන අරව කරනවා. සංසිඳවන්න. නමුත් සංසිඳෙන්නේ නැහැ. සැප සම්පත් පිදිනවා. නමුත් කොයි වෙලාවක හරි දුක් විපාකයක් එනවා. ඒ දුක් විපාකය ආවම පරලොව තමයි පරලොවදී දුක් විපාක දෙන සමාදානයක් බවට පත් වෙනවා කියන එක කියවා. ඒ දේශනා කලේ අර වස්තුකාම ක්ලේශකාම දෙකෙහි ආදීනව දන්නේ නැතුව මේවා කරාට කිසිම වඩක් මේ වරදක් වරදක් නැහැ. කියලා අර කම්සප්ප වින්දනය කරන ආකාරයට වින්දනය කළොත් ඒක తాවකාලික සැපයක්. අර වෘක්ෂයට මාළුවා වෙලා නගිනකොට බොහොම සතුටුයි. ඒක සෙවන දීලා ඒ ගොඩක් දිනෙකට පිහිට වෙනවනේ. පිහිට වුණාට ඒක අනිත් පැත්තට අර බල වැඩෙනකොට බල වැඩි වෙනකොට වෘක්ෂය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. අර වෘක්ෂ දේවතාවට අර මේ වෘක්ෂය ළඟට මාළුවා වෙලේ ඇටේ වැටෙනකොට බයටපත් වුණානේ. බයටපත් වෙන්නේ මොකද අනාගතයේ කවදා හරි මගේ විමානේ නැති වෙනවා කියන චේතනාව ආවා. එහෙම වෙනකොට අර වැල ගහට නැගලා අතුබර වෙලා මේ තියෙනකොට අර වෘක්ෂ කඩා වැටෙනකොට වැහි කාලෙට මේ වෘක්ෂයේ ඉන්න වෘක්ෂ දේවතාවට ලොකු වේදනාවක්. අන්න ඒ වාගේ කම් ක්ලේශකාම වස්තුකාම දෙකේ ඇලී ගැලී වාසය කරන කෙනාට යම් දවසකදී කොච්චර සැප වින්දත් දුක් විපාකයක් එනවා. අන්නේ දුක් විපාකේ එනකොට සසරේදී දුක් විපාක ලබන්න හේතු වෙන ධම්ම සමාදානයක් කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ කම්සප්ප වින්දනය කරමින් ක්ලේශකාම වස්තුකාම වල ඇලිලා ගැලිලා මේකෙන් මේක සංසිඳවන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි කරන්නේ. නමුත් කවදාවත් සංසිඳවන්න බෑ. ඒකෙන් වෙන් වුණොත් විතරයි සංසිඳවන්න පුළුවන් වුණේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ කේශකාම වස්තුකාම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද කැප නැහැ. ඒක තමන්ගේ ගුණ ධර්මයට පිළිහිමට හේතුවක් වෙනවා කියන එක. අන්න ඒ නිසා මේ කම්සප්ප වින්දනය කරමින් අර ක්ලේශකාම වස්තුකාම දෙකේ ඇලී ගැලී සිත කය වචනය කියන දෙක සංවර කරගන්න නැතුව අසකන නාසයේ දිව ශරීරයේ පිනවමින් කටයුතු කරන කෙනාට අනාගතයේදී දුක් විපාකයන් සිද්ධ වෙනවා කියන එක පළවෙනි ධම්ම සමාදාන කාරණේ හැටියට දේශනා කළා. අත්ති වික්කවේ ධම්ම සමාදානං සුකංචේව ආයති දුක්ඛ විපාක. දුක් විපාක ලැබෙනවා කියලා. ඊළඟට තවත් ධම්ම සමාදානයක් දේශනා කළා. අත්ති වික්කවේ ධම්ම සමාදානං දුක්ඛං චේව ආයතින් දුක්ඛ විපාකං ඒ කියන්නේ මෙලවත් දුක් විඳිනවා, පරලවත් දුක් විඳිනවා කියලා. එතකොට මේ ලෝකයේ ඉන්නවා අත්ත කියලා මතාන යෝගයට වැටිලා දුක් විඳින පිරිසක්. ඒ කියන්නේ දැන් ඔය නිකණ්ඨනාත පුත්ත වැනි අර ඇඳි වස්ත්‍රයක්වත් අඳින්නේ නැති ඒ ආශාව එනවා කියලා මේ ඔක්කොම අත්හැරලා ඉන්න එක එක වෘත සමාදන් වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒ වෘත සමාදන් වෙච්ච පිරිස ඇඳුම් මඩින්නේ නැහැ, පිඟාංකෝප පාවිච්චි කරන්නේ නැහැ. ඒවා කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැතුව ඔය සමහර වෙලාවට ආහාරයක් ගත්තත් අර හතර ගාටෙන් ඇවිල්ලා තමයි කන්නේ. ඇයි ඒවා ගත්තාම කෙලෙස් උපදිනවා කියලා. ඒ වාගේ පිරිස් ඒ කාලේ හිටියන්නේ එතකොට සමහර අය සැලකුවානේ රහතන් වහන්සේලා කියලා කිසිම ආසාවක් නැහැ කියලා. අදත් ලං මේ ඉන්දියාවේ ඉන්නවනේ එහෙම. අන්න එහෙම පිරිසක් ඉන්නවා දුක් විඳකින් තපස්තම් පුරන. එතකොට ළඟට මොනවා හරි දානයක් ගෙනත් දුන්නද පිළිගන්නේ නැහැ. එක එක දාන ක්‍රම ওই ඉන්දියාවේ තිබ්බයි කාලේ. එක එක ක්‍රමයට දාන දෙන ක්‍රම ඉන්දියාවේ තිබ්බා. එතකොට සුක්‍ර මේ ඒ කියන්නේ කාල පක්ෂයට සුක්‍ර පක්ෂයට දාන දෙන ක්‍රම තිබුණා. ඒ වගේම කුඩා කාලයේ දාන දෙන ක්‍රම තිබ්බා. තරුණ කාලේ දාන දෙන ක්‍රම තිබ්බා. එතකොට විවාහයට පත්ුණෙන් පස්සේ දාන දෙන ක්‍රම තිබ්බා. වයසට ගියන් පස්සේ දාන දෙන ක්‍රම තිබ්බා. එක එක ක්‍රම දාන දෙන ක්‍රම තිබුණා. නමුත් එහෙම දානයක් ගෙනත් දුන්නාට මේ අය පිළිගන්නේ පිළිගන්නේ නැහැ. ඒ අර සමහර අය හිටියා ඒක ගෙදරකට දෙක්කට ගිහිල්ලා පින්ඩපාතයක් වශයෙන් ගියා. ගෙවක් දෙක්කට විතර ගිහින් බත් පිටි දෙකක් විතර අරගෙන ජීවත් වෙනවා. කායට දුක් දෙනවා. අත්තිල මතානුයෝගයට වැටිලා කටයුතු කරනවා. එතකොට එහෙම කටයුතු කරන කෙනා කවදාවත් අර නිෂ්‍යාකාරව ප්‍රතිපත්තියක් රැගෙන පිරිසක් නෙමෙයි. කයට දුක් දීලා ප්‍රතිපත්ති පුරනවා. නමුත් ඒ වගේ දුක් විපාකයන් පිළිබඳවත් දැනුමක් නැහැ. ඒ අය පරලොව ගියන් පස්සේ ඉපදෙන්නේ සතර අපාය ආදී ස්ථානවලටපත් වෙලා දුක් විඳිනවා. ඒකයි දුක්ඛං චේව ආයතින් දුක්ඛ විපාකම් කියන්නේ. එහෙම අය එදත් සම්බුද්ධ ශාසනය තුලත් සමහර ස්වාමින් වහන්සේලාත් හිටියා. භාගතුන් වහන්සේත් එක්ක එක අවස්ථාවක ඔය තුළු ධනපදයේට සුනක්කත් භික්ෂුවත් එක්ක පින්ඩපාත ගියා. පින්ඩපාත යනකොට කෝරක්කත්තිය කියන ආජීවකය හම්බුණා පුදුරයන් වහන්සේට. අර පිටිපස්සේ ගිය සුනක්කත් භික්ෂුව හිතුවා මෙන්න නියම රහතන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් යන්නේ. යනකොට අර අදහස අදට ආවා. භාග්‍යතුන් වහන්සේ මේක නුවණින් දැක්කා. ඇහුවා නේද සනක්කත් ඔබ මේ කෝරක්කත්ය ආජීවක රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතුවා නේද? කියලා ඇහුවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ඔබ රහතන් වහන්සේ කෙනෙක් හැටියට කියපු කෙනා තව සතියකින් බඩේ අජීර්ණයක් හැදිලා මරණයටපත් වෙලා කාල කංචිකාගෙන් මේ තන උපදිනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ සුණක්කත් භික්ෂුව ඕක වළක්වන්න පුළුවන් තරම් උත්සාහ කරා. උත්සාහ කරලා ඒ ආජීවකයාට මේක කීවා ගිහිල්ලා. ඔන්න බාවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ විදිහට උඹට කීවා. උඹ දාන දවස් 7කින් මැරෙනවා. මැරෙන්නේ බඩේ අජීර්ණයක් ඇදිලා. කියලා කාලකංචිකාගෙන් අසුරනිකායේ මේ උපදිනවා කියලා. ඉතින් මෙයා දවස් 7ක් යනකම් කන්න නැතුව හිටියා. ඇයි බඩේ අජීර්ණ හැදෙන්නේ? ඒව निराහාරව ඉන්නකොට ඔය කොරක් කට්ටිය කියන ආජීවකේ වුණත් ඒ අයට උපස්ථාන කරපු පිරිසක් හිටියන්නේ. එතකොට ඒ ලොකු දායකයෙක් ගිහිල්ලා කල්පනා කළා කොහොම මගේ රහතන් වහන්සේ ආවේ නැහැ දානෙට. දැක්කවත් නැහැ. ඒ නිසා මොනවා හරි හදාගෙන යන්න ඕන කියලා හොඳට දානෙ ටිකක් හරි ගස්සන ගිහිල්ලා දුන්නා. ඇයි 17ක් निराහාරව හිටපු නිසා මේක උහුලා ගන්න බැරි වුණා. අර දීපු ගමන් අර ටික ඔක්කොම කාගෙන කාගෙන ගියා. ගිහිල්ලා බඩේ අජීර්ණය හැදුනා. අජීර්ණය හැදිලා දවස් 7ෙන් මරුණා. මරුණා ගිහිල්ලා අර කාලකංචිකා කියන අසුනිකයි ඉපන්නා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ සනාත වුණා. අන්න ඒ වාගේ හත්ති කියලා මතාන යෝගයට වැටිලා දුක් විඳින පිරිසක් ඉන්නවා. අන්නේ දුක් විඳින පිරිස මෙලවත් දුක් විඳිනවා, පරලවත් දුක් විඳිනවා. අන්න ඒ වාගේ ප්‍රතිපත්තියක් ඇති ධම්ම සමාදානයක් කියලා. අන්න ඒ ධම්ම සමාදානයෙන් ඉන්න අයට මෙලවත් දුක් විඳිනවා, පරලවත් දුක් විඳිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා. ඊළඟට අත්ති භික්කවේ ධම්ම සමාදානං දුක්ඛං චේව ආයතින් සුඛ විපාක මෙලොව වශයෙන් දුක් විඳින ප්‍රතිපදාවක් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ සමහර අය දුක් විඳින ප්‍රතිපදාවක් වශයෙන් ආරක්ෂා කරාට තමන්ගේ සීල පාරිශුද්ධිය මැනවින් ආරක්ෂා කරනවා. දැන් සමහර වෙලාවට ලෝභ සාගත සිත, දේශ සාගත සිත, මෝහ සාගත සිත් වලින් කාලය ගත කරමින් හිටියට ප්‍රතිපatti රකිනවා. සීලාදී ප්‍රතිපatti ගුණධර්ම ආරක්ෂා කරගෙන යනවා. එතකොට සමහර වෙලාවට ශාසනය වුණත් පැවිදි වුණ ස්වාමින් වහන්සේලා බොහෝම දුකසේ ඔය ආචාර්ය වත බුද්ධ වත බෝධි වත වත් පිළිවෙත් කරන බොහෝම දුකසේ දුකසේ මහන්සියෙන් ඒවා කරනවා ඒවා කරන්නේ සමහර වෙලාවට මේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් බැනුම් අහනවා එහෙම නැත්නම් මේ ගහනවා අන්න ඒ වාගේ කරලා හරි අර වත් පිළිවෙත් කරලා බොහෝම දුකසේ Taman මනවින් සීලය ආරක්ෂා කරගන්න. ඒ සීලය ආරක්ෂා කරපු නිසා මරණය මතු සුගතිය උපදින. ඒ සීලාදී ප්‍රතිපatti ගුණධර්ම ආරක්ෂා කරනවා දුකසේ වුණත් ඒවා කරනවා. දැන් සමහර අය ඉන්නවා කොච්චර දුකසේ වුණත් Tamanගේ සීලය මනවින් ආරක්ෂා කරනවා. වෙන දෙයකට යොමු වෙන්නේ නැහැ. අපිට දැන් සමහර අය කල්පනා කරනවා අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපි කොහොමන ක්‍රමයකින් හරි ජීවත් වෙන්න ඕන කියලා. අර සීලයක් ගැන සමාධියක් ගැන ප්‍රඥාවක් ගැන හිතන්නේ නැහැ. සතුන් මරලා හරි සොරකම් කරලා හරි වරදව ඇසිරලා හරි නොවක් හරි වැරදි වැරක් කරලා අපි ජීවත් වෙන්න ඕනේ කියලා හිතනවා. නමුත් කොච්චර දුකින්ද සිල්වත් ගුණවත් අය එහෙම කරන්නේ නැහැ. දුකසේ හෝ තමන්ගේ සීලාදී ප්‍රතිපatti ගුණ ධර්මය ආරක්ෂා කරනවා. එහෙම ආරක්ෂා කරගෙන යනකොට සීලාදී ගුණ ධර්මයේ නිසා ඒ අය මෙලොව වශයෙන් දුක් විඳගෙන හරි ඒ සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයන් ආරක්ෂා කරගත්ත නිසා මරණින් මතු සුගතිය උපදින. අන්න ඒ නිසා ඒ දුකෙන් හෝ ආරක්ෂා කරන සීලාදී ප්‍රතිපත්තිය නිසා අනාගතයේදී සැප විපාක ලැබෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අත්තිබික්කවේ ධම්ම සමාදානං සුකංචේව ආයතින් සුඛ විපාකං මෙලවත් සැප විඳිනවා පරලොවත් සැප විඳිනවා කියලා. මෙලවත් පරලොවත් දෙකේ සැප විඳිනවා කියලා මෙතන සඳහන් කරන්නේ දැන් යම් කිසි කෙනෙක් දේශ චරිතයක් නැතුව මෝහ චරිතයක් නැතුව ඊළඟට ලෝභ චරිතයක් නැතුව ඒ වස්තුකාමයට එන්නේ නැතුව ක්ලේශකාමයටපත් වෙන්නේ නැතුව ශීලාදී උතුම් ගුණධර්මයන් වල ආරක්ෂා කරගෙන තමන් ගුණධර්ම ආරක්ෂා කරනවා. දැන් ශාසනික වශයෙන් බැලුවොත් ඒ ශාසනයෙහි පිළිවෙත්මක අනුගමනය කරන අධ්‍යාත්මික ගුණයක් වඩන සෑම කෙනෙක්ම වස්තුකාමයෙන් වෙන් වෙනවා. දේශකාමයෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ ඉන්දියන් පිනවන්න යන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් පිනවන්නේ නැහැ. ඒ වගේම පින විපිනවා කෙලෙස් උපදවන්නේ නැහැ. ශීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්ම ආරක්ෂා කරගෙන ඒ බොහොම හොඳට හැම අවස්ථාවකදීම ලෝභය, දේශය, මෝහය කියන අකුසල මූලයන් යටපත් කරලා අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන් තුලින් ජීවිතය සකස් කරගන්නවා. එහෙම සකස් කරන කෙනාගේ సంతානය තුල ලෞකික වතේනොත් ලෝකෝත්තර වශයෙන්ොත් සම්මා දිට්ඨි ප්‍රඥාව මුදුන්පත් වෙනවා. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට මේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වෙලා තමන්ගේ ඒ ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන් යටපත් කරගෙන අලෝභ අදේශ අමෝහ කියන කුසල මූලයන් වර්ධනය කරගෙන ශාසනයෙහි පිළිවෙත් පුරනවා. මේ ශාසනයේ පිළිවෙත් පුරනකොට ඒ පිළිවෙත් පුරන කෙනාගේ సంతානයේ තුලට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන උතුම් ගුණ සිහිට නගා ගන්නවා. ඒ කියන්නේ සෑම කුසලයක් කරනකොටම සම්මා දිට්ඨි ප්‍රඥාවෙන් කටයුතු කරනවා. දැන් අපි දන් දෙනවා සිල් ලකිනවා, භාවනා කරනවා, මෞපිය උපස්ථාන කරනවා, දූ දරුවෝ පදා වඩා ගන්නවා. මේ වැඩ ඔක්කොම කරනවා. මේ ඔක්කොම කරන පිළිවෙල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ලෞකික සම්මාදිට්ඨිය කියන. ලෞකික ජීවිතයක් ගොඩනගා ගන්න සෑම ආකාරයකින්ම මේ වමනා කරන අනුශාසනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ලෞකික ජීවිතේ. ඒ ලෞකික ජීවිතය සාර්ථක කරගෙන ජීවත් වෙන කෙනා ඊළඟට කල්පනා කරනවා ලෝකෝත්තර පැත්තටත් අපේ හිත යොමු කරන්න ඕනේ. ලෞකික ජීවිතය අපි සකස් කරගෙන අපි මව්පියන් උපස්ථාන කරමින් ඒ කටයුතු සියල්ලක් සම්පූර්ණ කරගෙන යනවා ලෝකෝත්තර පැත්තටත් අපේ සිත යොමු කරන්න ඕනේ කියන අදහසක් තියෙනවා. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් කරනවා. එතකොට අපි සෑම කුසලයක් කරනකොටම ආර්ය අෂ්ටාංගික මාර්ගයට එක නංවන්නේ. ඒ කියන්නේ අපි සීලයක් සමාදන් වෙනකොට එහෙම නැත්නම් දානයක් දෙනකොට එහෙම නැත්නම් භාවනා කරනකොට මෞපිය ආදී උපස්ථාන කරනකොට හිතන්න ඕන මෙන්න මේ සිදු කරන පිරිසිදු ක්‍රියාව තුළින් අපට නිවන් දකින්නතුරු සැප විපාක ලබාගෙන උතුම් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න මේ කුසලයේ අපට පිහිට වෙනවා කියන පිළිගැනීම තියෙනවා. අන්නේ පිළිගැනීම තියෙනවා නම් අපි තුල තියෙනවා සම්මා දිට්ඨිය. ඊළඟට සෑම මොහොතකම එවැනි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කාමච්ඡන්ද ආදී නීවරණයන් යටපත් කරලා බලාපොරොත්තු හැම වෙලෙම තියෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ වලින් යුක්තව සෑම අවස්ථාවකදීම තමන්ගේ වස්තුවෙන් වෙන්වීමේ කල්පනාවම තියෙනවා. තමන්ගේ වස්තුවෙන් කවදා හරි අපි වෙන් වෙනවනේ මරණයටපත් වෙනකොට. එහෙම වෙන් වෙනවා කියන චේතනාවෙන් අර එදින්දා කරන චාරිත්‍ර වාදිත්ත සිරිත් පිරිත් එක කරනවා. නමුත් වෙන් වෙනවා කියන චේතනාව තියෙනවා. ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැහැ. එහෙම තියෙනකොට අපේ සිතේ වැඩෙන්නේ නෙක්කම්ම සංකල්පනාව. වස්තුවෙන් වෙන්වීමේ කල්පනාව. එහෙම කල්පනාවෙන් තියෙන කෙනාට මරණයට කිට්ටු වෙනකොට කිසිම බයක් සැකයක් නැහැ. වස්තුවෙන් වෙන්වීමේ චේතනාව දිනු කරනවා තියෙන්නේ. ඒ චේතනාවෙන් කාලය ගත කරනවා. ඊළඟට අව්‍යාපාද සංකල්පනාවෙන් කටයුතු කරනවා. අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ හැම කෙනෙක් එක්කම මෛත්‍රී සාගත සිතින් ඉන්නවා. gedara හැම කෙනෙක් එක්කම ඇසුරු කරන හැම කෙනෙක් එක්කම මෛත්‍රී සාගත සිතින් කාලය ගත කරනවා. ඊළඟට අවිහිංසාවාදීව ඉන්නවා. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ සිතක් නරක කරන්න යන්නේ. තමන්ගේ හිත නරක කරගන්නෙත් නැහැ, අනුන්ගේ හිත නරක කරන්නෙත් නැහැ. කරුණා ගුණයෙන් අහිංසාවාදීව කටයුතු කරනවා. එතකොට සංකල්පනා තුන නිසා සම්මා සංකප්පය කියන මාර්ගාංගය වැඩේ. ඊළඟට සම්මා කම්මන්ත ඒ කියන්නේ දැන් එහෙම කටයුතු කරන කෙනා සතුන් මරන්න කැමති නැහැ. සොරකම් කරන්න කැමති නැහැ. වරදවා හැසිරෙන්න කැමති නැහැ. එහෙම කැමති නැත්නම් කායේ සුචරිතභාවය තියෙනවා. ඒ කාය සුචරිත භාවයෙන් ඒ වැරදි වලින් වෙන් වෙලා දාන ආදී උතුම් පින්කම් කරනවා සීල ආදී ප්‍රතිපත්ති ගුණ ධර්ම ආරක්ෂා කරනවා බණ භාවනාවන් සිදු කරනවා ඒ කල යුතු යුතුයකම් කොට ඉෂ්ට කරනවා ඉෂ්ට කරන වාරයක් පාසා සම්මා කම්මන්තය කියන මාර්ගාංගේ වැඩිනවා ඊළඟට මේ පින් දහම් කරන වෙලාවට බොරු කියන්නේ කේලම් කියන්නේ හිස් වචන කියන්නේ පරුෂ වචන කියන්නේ මේ හතරෙන්ම වෙන් වෙනවා වෙන් වෙලා සෑම අවස්ථාවකදීම කතා කරන්නේ මොනවද? හොඳ නිහතමානී ගතපැවතුම් ඇති හොඳ වචන. දැන් අපි දානයක් දෙනකොට කතා කරන්නේ දානය සකස් කරන හැටි, පිළියෙල කරන හැටි, පූජා කරන හැටි, අරමුණු ගන්න හැටි, තුන් හිත පාරවා ගන්න හැටි, මේකේ විපාකයේ සිහි කරලා කර්මඵල විපාකයේ සිහි කරලා දානය දෙනවා. එහෙම දෙනකොට අපේ సంతානයේ ඇති වෙන්නේ සම්මා වාචාගෙන මාර්ගංගේ. ඒ මාර්ගාංගයෙන් කටයුතු කරනවා. ඊළඟට සෑම අවස්ථාවකදීම අර සතුන් මැරීම, සොරකම් කිරීම, වරද වැසීම, බොරු කේලම්, හිස්වචන, පරුසවචන වලින් වෙන් වෙලා අපි දාන ආදී උතුම් පින්කම් වල යෙදෙනවා ධාර්මික වස්තුවකින්. කපටිකමකින්, හොරකමකින්, වංචාවකින් ජීවත් වෙන්නේ නැතුව දැහැමින් වස්තුව සපයාගෙන දාන ආදී උතුම් පින්කම් කරනවා. එහෙම කරනකොට අපේ సంతානෙ වැඩෙන්නේ සම්මා ආජීවයේ. එහෙම සම්මා ආජීවයෙන් කටයුතු කරනකොට ඊළඟට කල්පනා කරනවා සම්මා ව්‍යායාම. අපේ හිතේ යම්කිසි ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒ ක්ලේශ ධර්මයන් යටපත් කිරීමේ වීර්යයෙන් අපි කටයුතු කරනවා. ඊළඟට නූපන් ක්ලේශ ධර්මයන් නොපදවා ගැනීමේ වීර්යයෙන් කටයුතු කරනවා. නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්යයෙන් කටයුතු කරනවා. උපන් කුසල් දිනු කර ගැනීමේ වීර්යයෙන් කටයුතු කරනවා. එහෙම කරන සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් කටයුතු කරන සෑම දිනාර්ගයේම සංකාණය තුළ සම්මා ව්‍යායාමයේ කියන මාර්ගාංගය වැඩෙනවා. එහෙම මාර්ගාංගයේ වැඩි කටයුතු කරනකොට තවත් එහෙම කටයුතු කර කර යනකොට සම්මා සතියෙන් කටයුතු කරන්න ඕන කියලා හිතෙනවා. සම්මා සතියෙන් කටයුතු කරනකොට සෑම ක්‍රියාවක්ම සිහියෙන් කරනවා. එතන පෙන්වුම් කරන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම හැටියට කටයුතු කරන්න කියලා. නමුත් සතර සත්‍ය වට්ටානේ හැටියට වැඩ කරලා වැඩ කරන් ඉස්සර තමන්ගේ සිය නිවසවලදී කරන සෑම ක්‍රියාවක්ම සිහිනුවණින් කරන්න ඕන. සිහියෙන් කරනවා නම් ඒක සතිය වැඩෙන්න හේතුවක් වෙනවා. සතිය කියලා මෙතන පෙන්වුම් කරන්නේ දැන් කුසල් අරමුණක් සිහියට ගන්න පුළුවන් නම් ඒ සතියේ අපිලාපන ලක්ෂණය. ඊළඟට ඒ කුසල් අරමුණ ගත්තාම ඒකට බාධක වශයෙන් තියෙන කෙලෙස් යටපත් කරගෙන ඒ දාන ආදී පින්කම කරනවා නම් ඒ සිහියේ උපග්ගන්නන ලක්ෂණය. ඒ ලක්ෂණ දෙකක් තියෙනවා. කුසල අරමුණක් සිහියට ගන්නෙ සිහියේ කපිලාපන ලක්ෂණය. ඒක කරන කරන්න එනකොට කෙලෙස් උපදිනවනේ, බාධක එනවනේ. ඒ බාධක මැඩගෙන ඒක කරනවා නම් එතන සිහියේ තියෙන්නේ උපග්ගන්නන ලක්ෂණය. කෙලෙස් යටපත් කරගෙන අපි මේ දාන ආදී උතුම් පින්කම සිහියෙන් කරනවා. අන්න ඒ වගේ කරන්න පුළුවන්. තව නෙක්ඛම්මයට බලව කරනවා නම් ඉතින් කායානුපස්සනාවට අනුව, වේදනානුපස්සනාවට අනුව, චිත්තානුපස්සනාවට අනුව, ධම්මානුපස්සනාවට අනුව කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට සම්මා සතිය කියන මාර්ගාංගය වැඩෙනවා. ඊළඟට සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ දැන් ලෞකික ජීවිතයක් ගත කරනකොට අපිට දැඩි සමාධියක් අරගෙන කටයුතු කරන්න බෑ. ලෞකික ජීවිතයේදී සමාධියෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මෙතන එක අරමුණකින් වැඩ කරන්නේ. දැන් ගෙදර වැඩ කටයුතු කරනකොට එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙනවා නම් එතන සමාධිය තියෙනවා. චිත්ත සමාධිය තියෙනවා. දැන් අපි මොකක් හරි වැඩක් කරන්න නැරකට අදහස් රාශියක් එනවා. ඒ රාශියක් ආපුවම අපේ හිත අවුල් වෙනවනේ. එක අරමුණකින් වැඩ කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාව එතන චිත්ත සමාධියක් තියෙනවා. එතකොට ලෞකික ජීවිතයේ හැම දෙයක්ම එක අරමුණකින් කරන්න පුළුවන් නම් අවුලක් අවුල් නැහැ. අන්න ඒ වගේ අර ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනා හැම වෙලෙම ලෞකික ජීවිතය එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒක බලවත් කරගන්න නම් සම්මා සමාධිය ලබන්න භාවනා අරමුණක සිත යොමු කරලා කුසල් අනුනේ සිත එකගත් කර එකගත්කයටපත් වෙන්න ඕනේ. එතකොට එක අරමුණකින් වැඩ කරන කෙනෙකුට සම්මා සමාධියක් ලබන්න බොහොම ලේසියි. එතකොට මේ සම්මා සමාධිය ලබනකොට කුසල් අරමුණකින් පළමුවෙන්ම අපි ඒක අරමුණකින් වැඩ හුරු කරලා හුරු කරගත්තාම සම්මා සමාධියකින් ලබන ලැබීම ඊ타ත්ම ශ්‍රේෂ්ඨ හැටියට කුසල් අරමුණක් යොමු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යම්කිසි භාවනාමය අරමුණකට සිත යොමු කරනවා. යොමු කරගෙන ඒ කාර්මණකින් වැඩ කරනවා. එහෙම කරගෙන යනකොට ලෝකෝත්තර පැත්තට ඒක ධානා මට්ටමට දියුණු කරනවා. ලෞකික ජීවිතය එතකොට සැපවත්. Tamange යුතුයකම් කොටස මනවින් ඉෂ්ට කරනවා. ඉෂ්ට කරන යනකොට මෙලව ජීවිතය බොහොම සැපවත් වෙනවා. ඊළඟට ඒක නෙක්ඛම්මයට බරව සැපවත් කරන්න ඕනේ. සැපවත් කරන්න නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවට අනුව තමන්ගේ හිත වඩන්න ඕනේ. වඩන්න ඕනේ කියලා කියන්නේ මෙතන සම්මා සමාධියෙන් වඩනකොට භාවනා අරමුණකට සිත යොමු කිරීම. දැන් අපි බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති, ආනාපාන සති වැනි භාවනාවකට හිත යොමු කරනවා. සිත යොමු කරනකොට අර එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න කෙනාට සමාධිය ගන්න පහසුයි. එහෙම පහසුවෙන් කරගන්නකොට ඒ අරමුණට සිත යොමු වෙනවා නම් දැන් හොඳට උස්ම රැල්ලට හිත යොමු වෙනවා නම් බුදු ගුණයට හිත යොමු වෙනවා නම් ඒ යොමු වෙන අවස්ථාව තමයි පරිකරම සමාධිය කියලා කියන්නේ. පරිකරම සමාධිය. භාවනා අරමුණකට සිත යොමු වෙන වෙලාවට කියනවා පරිකරම සමාධිය කියලා. ඒ කියන්නේ බුදු ගුණේ හොඳට හිත පිහිටනවා. මෛත්‍රී අරමුණේ පිහිටනවා. කායගත සතිය පිහිටනවා. ආස්වාස් ප්‍රාස්වාස් අරමුණේ හිත පිහිටනවා. ඒ පිහිටන අවස්ථාවට කියනවා පරිකරම සමාධිය කියලා. ඒක තව තවත් දියුණු කරනවා. දියුණු කරනකොට අර පංච නීවරණයටපත් වෙනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච යටපත් වෙනවා. ඒ යටපත් වෙනකොට අපේ సంతානයේ වැඩෙනවා ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ පහ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට අපේ සිත කාමාවචර කුසල් හිතේ එකගත්වයට එන උපචාර සමාධියට හිතපත් වෙනවා. කාමාවචර ලෝකයේහි තියෙන උසස්ම සමාධිය තමයි කාමාවචර සමාධිය තමයි උපචාර සමාධිය. උපචාර සමාධිය කියලා කියන්නේ පංච නීවරණයන් යටපත් කරන සද්ධාදී ඉන්දිය ධර්ම බලවත් කරගත්ත සමාධිය. ඒ කියන්නේ අපි දැන් භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට අර කාමච්ඡන්ද අරමුණු වෙන්නේ නැහැ. ව්‍යාපාද අරමුණු වෙන්නේ නැහැ. කියන්නේ ආසාසහගත ඇස කන නාසය දිව ශරීරයේ පිනවපු අරමුණු එකක්වත් හිතට එන්නේ නැහැ. එතකොට කාමච්ඡන්ද අරමුණු එන්නේ නැහැ. ඊළඟට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම වැනි අරමුණු හිතට එන්නේ නැහැ. එතකොට ව්‍යාපාදේ යටපත් වෙනවා. කාමච්ඡන්ද කාමච්ඡන්දයත් යටපත් වෙනවා, ව්‍යාපාදයත් යටපත් වෙනවා. එතකොට එහෙම යටපත් කරගෙන යනකොට නිදිමතකුත් නැහැ. කායට පහසු අපහසුකුත් නැහැ, නිදිමතකුත් නැහැ, තීන විද්ද නැහැ. කයේ මැලිකමකුත් නැහැ, සිතේ මැලිකමකුත් නැහැ. එතකොට තීන මිද්දේ යටපත් වෙනවා. හොඳට සිත සමාධි වෙනවා. එතකොට තීන මිද්ද නීවරණය එන්නේත් නැහැ. ඊළඟට සිත උද්දච්චයට යන්නේත් නැහැ. උද්දච්චයට යනවා කියන්නේ අරමුණෙන් අරමුණ පැන පැන යනවා. පැන පැන යන්නේ නැහැ. උද්දච්චයට උපමාවක් තියෙන රබර් බෝලයක් වගේ දිනවනේ. රබර් බෝලේ පොළොවට දාපුවම පැන පැන යනවනේ. අන්න ඒ වගේ අරමුණෙන් අරමුණට වයින්වනේ. ඉතින් ඒව පයින් නැතුව තියනවා නම් හිත එතන උද්දච්චයට හිත යන්නේ නැහැ. උද්දච්චය කියලා කියන්නේ අරමුණෙන් අරමුණට පැන යනවා. දැන් සමහර අය නම් මාන්නය කියලා හිතනවා. ඒක වැරදි. උද්දච්ච කෙනෙක් කියලා කියනවනේ මාන්නෙන් ඉන්නේ. මාන්නය නෙමෙයි මෙතන උද්දච්චය කියන්නේ සිත විසිරියනකට. අන්නේ විසිරියන ආකාරයෙන් කුසල අරමුණේ සිහිය පිටවනවා. පිටවනකොට අපි භාවනා අරමුණේ හොඳට සිත පිහිනකොට අර කුකුසක් නැහැ. කුක්කුච්චේන්නේ නැහැ. ඒ කියන්නේ මං ජීවත් වෙන ඉන්න කාලයේදී මේ මේ දේවල් කරේ නැහැ. මේ මේ අකුසල ධර්ම කළා කියලා හිතට පසුතැවිල්ලක් එනවනේ. මම මෙච්චර කාලයක් කුසල් කළේ නැහැ කියලා පසුතැවිල්ලක් එනවා. එතකොට එහෙම එකක් එන්නේ නැහැ භාවනා අරමුණේ හිත තියෙනකොට. එතකොට බුද්ධච්චයක් නැහැ කුකුසක් නැහැ. ඊළඟට හොඳට භාවනා කරගෙන යනකොට හිතෙනවා මෙන්න මේ ක්‍රමය තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ නිවන් අවබෝධ කරගන්න. මේ අරමුණෙන් ගියොත් මට කවදා හරි නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා මොකද වෙන්නේ? ඒ අරමුණ කෙරෙහි ලොකු විශ්වාසයක් පිළිගැනීමක් එනවා. අන්න ඒ පිළිගැනීම තමයි ශ්‍රද්ධාව. ඒ පිළිගැනීම තමයි ශ්‍රද්ධාව. මට මේ අරමුණ මෙනෙහි කරොත් නීවරණ ධර්ම යටපත් කරලා සද්දාදී ඉන්ද්‍රිය ධර්ම බලවත් කරගෙන පංච නීවරණයන් යටපත් කරලා බලාපොරොත්තු වෙන අධිග්ම ඥානයකින් නිවන් දකින්න මට මේ භාවනා අරමුණ පිහිට වෙනවා උපකාර වෙනවා කියලා පිළිගැනීමක් Tamange සිතින්ම ඇති වෙනවා ඒක සද්ධාව එතකොට ඒ සද්ධාවෙන් උපන්න සිතිවිල්ල ආරක්ෂා කරන්න පිරිය උපදිනවා සද්ධා විරිය වීරිය උපදිනවා ඒ විදිය හොඳට වීරියෙන් ඒ අරමුණේ සිහිය පිහිටවාගෙන යනකොට සතිය උපදිනවා සතියෙන් හොඳට කරගෙන යනකොට සමාධිය උපදිනවා. සමාධියෙන් කරගෙන යනකොට ප්‍රඥාව උපදිනවා. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංච බලයන් බලවත් කරගෙන කාමාවචර සමාධියෙන් උපචාර සමාධියකට යනවා. ඒ උපචාර සමාධියෙන් නැගී හිටලත් ඊළඟට කල්පනා කරනවා මම මෙතනින් නවතින්නේ තවත් භාවනා කරන්න ඕන කියලා අර්පණා සමාධියක් ලබනවා. කල්පනා සමාධිය කියන්නේ රූපාවචර සමාධිය, ධ්‍යාන සමාධියක්. එතකොට කාමාවචර සමාධිය ලබාගෙන එයින් පංච නීවරණයන් යටපත් කරලා පටිභාග නිමිත්ත උපදවාගෙන එතනින් එහාට ධ්‍යාන වඩන්න ඕන කියලා හිතාගෙන ධ්‍යාන අදිස්ථාන කරලා භාවනා අරමුණේ සිහි පිහිටවනවා. පිහිටවාගෙන මනසිකාර කරනකොට චිත්ත සමාධිය උපදවා ගන්නන් පස්සේ පුළුවන්කම තියෙනවා පංච නීවරණයන් යටපත් කරලා සද්ධාදී ඉන්දිය ධර්ම බලවත් කරගෙන විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන සමාධිය උපදවන්න. ඒ උපදවාගෙන එයින් පිරිහෙන්නේ නැතුව යම් දවසක කාලය ගත කරා නම් මරණයටපත් වෙන වෙලාවේ ධානයට සමවැදිලා ඒ අරමුණකින් කාලය ගත කරා නම් එයින් චුත වෙන වෙලාවේ විපාක වාරයේ වශයෙන් එන්නේ පළවෙනි බඹතලයේ ඉපදෙන්න හේතුවක් වෙනවා. කියන පළවෙනි ධාන සමාධිය ලැබුවා නම් භක්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරෝහිතෙන් මහා බ්‍රහ්මයේ කියන මේ භූමිතලයේ උපදින්න හේතු වෙනවා. ඒ කියන්නේ එතන තියෙනවා ධ්‍යාන සමාධිය වඩනකොට ඕමක උස්කුෂ්ඨ මධ්‍යම කියලා. ඕමක වශයෙන් වැඩුවා නම් දියුණු නැහැ. ඒක භස්ම පාටිසද්ධිය උපදින්නේ. මධ්‍යම වශයෙන් වැඩුවා නම් භක්ම පුරෝහිතය උපදිනවා. උස්කුෂ්ඨ වශයෙන් වැඩුවා නම් මහා බ්‍රහ්මී උපදිනවා. ඒ පළවෙනි ධ්‍යාන සමාපatti විපාක සිත් ඉපදින තැන. එතකොට මෙලවත් සැප විඳිනවා, පරලොවත් සැප විඳිනවා. ඊළඟට එයින් නවතින්නේ නැතුව දෙවෙනි ධ්‍යාන සමාධියක් ලබනවා. දෙවෙනි ධ්‍යානයේ සමාධිය ලබනකොට පරිත්තාබ, අපමාන ආබස්සර කියන බඹතලයේ උපදිනවා. ඊළඟට ඒක පංචක නාය ක්‍රමයෙන් ඉපදුනොත් පළවෙනි දෙවෙනි ධ්‍යාන ලබාගත් අය උපදින්නේ ඒ ඒ භූමියේ. එතකොට මෙලවත් සැප පරලොවත් සැප. ඊළඟට එතනින් නවතින්නේ නැහැ තුන්වෙනි ධානය ලැබෙනවා. එතකොට පරිත්තාබ අපමානාබ මේ පරිත්ත සුභ අපමාන සුභ මේ සුභ කින්නක කියන භවතලිය උපදිනවා. මේ තුන්වෙනි ධානය ලබා ගන්න අය. හතරවෙනි ධානය උපදවා ගන්න අය මේ හප්පලේ උපදිනවා. ආර්ය භාවයටපත් වෙලා අනාගාමීත්වයටපත් වුණා නම් අවිය අතප්ප සුදත්ති සුදත්ති අකලිතා කියන බඹතලවල උප්පත්ති ලැබෙනවා. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ විදියට කුසල් කරන කෙනාට ඉපදෙන්න පුළුවන්කම තියෙන්නේ මෙලවස් සැප ලැබෙනවා පරලොවක් සැප ලැබෙනවා කියන එක දේශනා කළා. ඒකයි අත්ති භික්කවේ ධම්ම සමාදානං සුඛංචේව ආයතින් සුඛ විපාකං කියලා කියන්නේ. එතකොට මෙලව ජීවිතයත් ලෞකික වශයෙන් සැප විඳිනවා. නෙක්ඛම්මයට බඩව නිවන් අවබෝධ කරගන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරනවා. ඒ කරන කෙනා මෙලවස් සැප විඳිනවා පරලොවස් සැප විඳිනවා කියන එක දේශනා කළා. ඉතින් අන්න ඒ වගේ උතුම් කුසල් අනුුණක් මුදුන්පත් කරගෙන වටිනා ධර්මයක් භාග්‍යතුන් වහන්සේ එදා මේ තුල්ල ධම්ම සමාදාන සූත්‍රයේදී ওই කරුණු හතර දේශනා කළා. ඒ කියන්නේ මෙලව සැප විඳලා පරලොව දුගතියට යනවා. මෙලව දුක් විඳලා පරලොව දුගතියට යනවා. මෙලව දුක් විඳලා පරලොව සැපයට යනවා. මෙලවත් සැප විඳලා පරලවත් සැප විඳින අය කියන මෙන්න මේ හතර ආකාරය තමයි ඔය සූත්‍රයෙන් දේශනා කළේ. අන්නේ දේශනා කරපු සූත්‍රයට අනුව තමන් සිහිපත් කරලා තමන් යා යුතු ප්‍රතිපත්තිය කෙටෙද්ද කියන එක නුවණින් වටහාගෙන කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි මේ ධර්ම සමාදාන සූත්‍රයෙන් ගත යුතු ඊට වටිනා ශ්‍රේෂ්ඨ ආදර්ශය කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ එතන රැස්වනා වූ ස්වාමින් වහන්සේලාට මේ සූත්‍රයේ ඊ타ත්ම ශේෂ්ඨදායි උතුම් කුසල අරමුණක් බවට පත් වෙලා මගඵල නිවන් සුව අවබෝධ කරගන්න හේතුවක් වුණා. අන්නේ හේතුවක් වුණ නිසා අපටත් මේ කුසලය ඒ වගේම මේ ධර්ම කරුණ ටික මෙලව සැනසීමටත් පරලොව සැනසීමටත් හේතු වෙන වටිනා පුණ්‍ය ශක්තියක් බවට පත් වේවා කියන පිරිසිදු චේතනාවෙන් ඉදිරි අනාගතයේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙන්න මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. Thank you.